අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් සතිವಾರයක් ආරම්භ කරමු ප්‍රශ්න විචාරත් වඩ පිළිලා අපි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි තරංගයින් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರයේ ආරම්භය ලබා දෙන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න 21ක් තියෙනවා පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මින් පෙර නිස්සරණ වනේ වැඩසටහන් වලට සහභාගී වූ අයෙක් වෙමි. පර්යංක භාවනාව මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මම භාවනාවට වාඩි වී මම දැන් මෙතන යනුවෙන් සිතමින් මා ඉඳගෙන සිටින ඉරියව්ව මෙනෙහි කරමි. මද වේලාවකින් හුස්ම රැල්ල ප්‍රකට වේ. ආශ්වාස වාතයේ සිසිල්ය. ඒ ඇතුළත බිත්තිවල හැපි වේගයෙන් ඇතුළට ඇදී යයි. මොහොතක විරාමයකින් පසුව ප්‍රස්වාස වාතය මදක් උණුසුම්ව සෙමින් ඉහළට අවුත් නාසයේ ඇතුළත බිත්තිවල හැපි එළියට එයි. මෙදෙස බලා සිටීමේදී මද වේලාවක් තුලදී ආනාපානය තුනී වී සියුම් වී නොදැනී ගියේය. උදරයේ පිම්බීම හැකිලිම ප්‍රකට විය. මා එයට සතිමත් වීමි. එවිට එකවරම ශරීරය සැහැල්ලු විය. ඊතා සෞම්‍ය ආලෝකයක් හාත්පස පැතිර ඇති අයුරක් දිස්විය. මෙම ආලෝකය තුලින් විවිධාකාර මිනිස් මුහුණු මා දෙසට එන ආකාරයක් දිස්විය. ඒ සමගම සිතට නොයෙකුත් සිතුවිලි සිතට එන්නට විය. මේ සිතුවිලි එකිනෙක සම්බන්ධයක් නැති විකාර ස්වභාවයක්ගත් අතර මෙම සිතුවිලි ගලා ඒම පාලනය කිරීමට මට නොහැකි බවක් තේරුණි. මට එදෙස බලා සිටීම පම සමාවන්න මම එදෙස බලා සිටීම පමණක් කළෙමි. මේ සියල්ලම සිදුවෙද්දී උදරයේ පිම්බීම හැකිලිම පිළිබඳ සතිය එසේම පැවතුණි. මේ తত্ত্বය විනාඩි 10ක් 15ක් පමණ තිබෙන්නට ඇත. ඉන්පසුව ශරීරයේ ගොරෝසු ගතිය නැවත ක්‍රමයෙන් වර්ධනය වී සිතුවිලි ධාරාව තුනී වී ආනාපානය දැනෙන්නට විය. මෙම සියුම්ව චක්‍රයක් ලෙස සම්පූර්ණ පරයන්ක කාලයේදීම සිදුවිය. සක්මන මම මුලින් වම දකුණ යනුවෙන් සක්මන් කර පසුව පාදය ගැටෙන අයුරු මෙනෙහි කරමි. ලනුපෙදුරේ රළු ගතිය කෙඳිවලින් ඇනෙන කෙඳිවලින් දැනෙන වේදනාව හොඳින් දැනේ. පෙරදී මට සක්මනේදී ඊතා දැඩි නිදිමත ගතියක් දැනුණා. දැන් සක්මනේදී ඊතා සියුම් නිදිමතක් ඇති නැති වී යන අයුරක් අත්විඳිමි. හිතේ හොඳ අවදියක් පවතී. බාහිර රූප, ශබ්ද හා සිතුවිලි කෙරෙහි හිත යොමු වේ. සිත පිට යාම සතියෙන් දුටු කල නැවත පාදය ගැටෙන අයුරු මෙනෙහි කරමි. අඩි 30ක් පමණ සතිය කඩා නොගෙන සක්මන් කළ හැකිය. මගේ භාවනාවේ දියුණුවට අවශ්‍ය උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. පරියන්කේදී ආනාපානේ පටන් අරගෙන ආය පිම්බීම හැකිලීමට ගිහිල්ලා නමුත් චක්‍රයක් ඒක දිගට ඉව නැති වෙනවා ආය මතුවෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් හරියට ආනාපාන චක්‍ර වගේ මේ වගේ ඇතිවීම නැතිවීම චක්‍ර 10ක් 15ක් බලන්න පුළුවන් නම් පරියන්කේක හොඳ විස්තරයක් තේරුම් ගන්න පුළුවන් මොකද්ද භාවනා කරන්න කියලා. ඒ නිසා පළවෙනි චක්‍රේ ගියා නම් දිගටම භාවනා කරන්න ආයෙසරයක් ඒ වගේම ආනාපානෙ මත වෙනවා ආයෙ නැති වෙනවා ආයෙ මත වෙනවා ආයෙ නැති වෙනවා. අරමුණු මාරු කරුවොත් මේ පිරිසුදුකම නැති වෙනවා. ඒ නිසා එක්ක ආනාපානෙ ගන්න එක්ක බිම්බි වැකිලිම ගන්න. ඒක මේ ක්‍රියාකාරීත්වය බලන්න. ඒතකොට චක්‍ර දෙක තුන හතර යනකොට ඔන්න කමෙන්ට් බේරිච් එකමක් එනවා. එතකොට සක්මනේජිත් තමයි තේරෙනවා නම් පියවර 20ක් 30ක් යන්න පුළුවන් කියලා අදිෂ්ඨාන කරන යන 30න් පස්සේ 31ක් කරගන්න ලැබේවා. 32ක් කරගන්න ලැබේවා කියලා පොඩ පොඩ වැඩි කරන්න. එතකොට ඒත් එක්කම සමානුපාතිකව Tamanට භාවනාමය නැත්තම් සතිය දිනුවක් ඇති වෙ බලාපොරොත්තු වෙන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම වේ. බාධාවකින් තොරව පැය එකක පැය එකක කාලයක් භාවනා කළ හැකිය. සිත පිට යෑම ඊටා අඩුය. එසේ සිදුවීමක් වුවහොත් ඉවේලේම ඒ බව මට දැනේ. භාවනාවේදී සමහර දිනවල ඊටා උස්බිමක ඉන්නවා වාගේ සමහර දිනවල පාළු පිට්ටනියක ඉන්නවා වාගේ දැනේ. සමහර දිනයන්හි පිම්බීම හැකිලිම දෙස බලා ඉන්නා විට හැකිලිම මගේ සිරුරට පිටින් ගලා යන වාසේ දැනේ. සක්මන් භාවනාව මාගේ මූල කර්මස්ථානයේ වම දකුණ ලෙස වේ. වැලි පොළවේ සක්මන් කළත් ලනුපැදුරේ සක්මන් කළත් වම දකුණ දෙකම බේකරියක පිටිමෝලිය පාගා ඇවිදිනවා වාගේ දැනේ. මෙම භාවනාව සඳහා මම සෑම විටම පැයකට අධික කාලයක් ගත කරමි. ඊට වැඩිය උනත් සක්මන් කරන්න පුළුවනි. ඇඟට අපහසුතාවයක් නොමැත. මෙම ක්‍රියාවලිය සඳහා දැනට පවතින භාවනාවේ තොරතුරු වේ. වැඩිදුර උපදෙස් ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය පරියන් සක්මනේ විශේෂයෙන්ම මේ වම ආදේශා දකුණු 16 අතර වෙනස නැත්නම් වමෙන් වමට වමෙන් වමට කරන යන වෙනස ආදී යන්නේ වෙනස දක්නාසුලුව ගියොත් භාවනායේ ගැඹුරක් ප්‍රනීත භාවයක් තියුණු භාවයක් ඇති වෙනවා. ඒක නිසා මේ වගේ කරදරයක් නද කරන්න පුළුවන් වෙනකොට හැමදාම වෙලාවෙදීම මේ දෙක අතර සංසන්දනය බලන්න. වමට වැඩිය දකුණ වෙනස් වෙන්නේ කොහොමද? වමේ ඉඳගෙන වම වම වම වම යනකොට මොකද වෙන්නේ? ආදි වශයෙන් මේ වෙනස්කම් ගැන බලන ගතියක් පේන්නේ නැහැ. ඒ නිසා ලියන්න දෙයක් නැතුව ඇති. හොඳට බලන්න බලලා ඒක ඇතුල් කරන්න බලන්න වார்த்தාවට ඒක ලොකු වෙනසක් වෙන්නේ තියෙන පරිභාවනාවේ. අවසරයි ගෞරවනීය ගෞරව පෙරටුවයි ස්වාමින් වහන්ස සමෝහ භාවනාව පර්යංකය හුස්ම ඉහළ පහළ ගැනීමේදී හොඳින් සිහිය පැවැත්ුණි. අලුයම පර්යංකය මද වේලාවක් සිදු කළෙමි. ආනාපාන දිකේදීම හොඳින් සතිමත් වුනිමි. සක්මන් භාවනාව ඊයේ රාත්‍රියේ සමූහ භාවනාවෙන් තොරව තරමක් සතිමත් වුනිමි. පූජනීය ස්වාමින් වහන්සේට සදා සැනසුම වේවා. ඒ සතිමත් වෙනකොට වැටහිච්ච දේ කොහොමද දන්නේ දැන් වම දකුණ ඉන්නවා කියලා කොහොමද දන්නේ ආස්වාද ප්‍රසවාසයේ ඉන්නවයි කියලා අන්නේ වැටහිච්ච දේ තමයි මම මේ ඉල්ලන්නේ නමුත් ඒකට තාම කමඨාන සුද්ධ වෙලා නැහැ ඒ හොඳයි කියලා කිව්වට අපිට සාක්ෂි වෙන්න බෑ වැටහුණ දේ කිව්වොත් නම් හිතා ගන්න පුළුවන් මොනවා වැටහිලාද මේ කතා කරන්න කියලා ඒ නිසා පුළුවන් තරම් භාවනාවේදී අරමුණ මේකයි සතිය පිහිටියා ඒ දෙකම හොඳයි ඒතර සතියෙන් අරමුණේ ඉනුවට වැටහෙන දේ වාර්තාවට ඇතුල් කරන්න ඉගෙන ගත්තොත් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගරුතර ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව සක්මන් භාවනාව අවසන් වී පහසු ලෙස වාඩි වී ඉන්නවා ඉන්නවා කියා සිටුවෙමි. ඉන්පසු සුළු වේලාවකින් ශරීරය තැම්පත් වී සිහින්ව ආනාපාන සතිය දැනුනි. සුලන් රැල්ල ඇතුළු වන විට සීතල වශයෙන් දැනි නාස් කුහර තුල ගැටි ඇතුල් විය. එවිට ඇතුල් වෙනවා කියාත් ප්‍රස්වාස කරන විට සුලන් රැල්ල මදක් උණුසුම්ව නාස්කුහර තුල දැනි නොදැනෙහි පිටවන විට පිටවෙනවා කියාත් සිහි කළෙමි. සමහර අවස්ථාවල සුලන් රැල්ල ඊතා සියුම්ව දැනි නොදැනී ගිය අවස්ථාවල මොනවත් නොසිතා ඒ දෙස බලා සිටියෙමි. එවිට විශේෂයෙන්ම කුහුඹියන් ඔළුවේ සහ මුහුණේ තනින් තන යනවා මෙන් දැනුනෙන් ඒ දෙසම බලා සිටියෙමි. අද උදේ පර්යංකයේදී කීප වරක් දත් සිරිවැටි ඇතිමෙන් දැනුනි. එවිට ඒ දෙස බලා සිටින විට විවිධ වර්ගයේ උණු උණු ඕජස් ගලන කටවල් වල ඇති දත් පෙනුනි. දත් තනින් තන ගැලවී ඇති ස්වභාවයකුත් පෙනුණා. මේ අවස්ථාවේ ආනාපාන සතිය දෙස බැලූ විට ඊතා සියුම්ව සිදුවන බව වැටහුණා. මෙය ඉබේම පෙනෙන විට දත් හිරිවැටි එකට ගැටෙනවා. මෙම తත්වය පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. අද දින විනාඩි 40ක් පමණ කාලයක් සතිමත් බවකින් සිටීමට හැකි වුවත් වරින් වර වෙනත් සිතුවිලි වලට සිත ගිය අවස්ථාද තිබුණා. සමහර පර්යංක වලදී සිතුවිලි බහුල වන බවක් දැනුණත් නැවතත් ඉබේම මූල කර්මස්ථානියට පැමිණීමට හැකි වුණා. සක්මන් භාවනාව සක්මන ඉදිරියේදී ඉන්නවා ඉන්නවා කියා සිතා වම දකුණ ඔසවනවා තබනවා ඔසවනවා යවනවා තබනවා ලෙසින් වරින් වර මෙනෙහි කර සතිමත් බව ඇති විට මෙනෙහි නොකර සක්මන් කළෙමි විනාඩි 30ක් පමණ සක්මන් කළෙමි ඇවිදින විට දකුණු කකුල තබන විට වම් කකුලට වඩා ශක්තිමත් බවකුත් পায় තබන ශබ්දය වම් කකුලට වඩා වැඩි බවකුත් දැනුණා මෙනෙහි කර කර ඊතා සෙමින් සක්මන් කරන විට ශරීරයේ සමතුලිත භාවය ඊතරම් හොඳ නැත. පැත්තකට ඇලවෙන බවක් දැනේ. මෙනෙහි නොකර පයේ ක්‍රියාකාරීත්වයට හොඳින් සිත යොදාගෙන සාමාන්‍ය වේගයෙන් ඇවිදින විට ඇඟට නොදැනී ඉදිරියට යන බවකුත් ඊතා සැහැල්ලු බවකුත් වෙනත් සිතුවිලි වලට ඇදී යාමේ අඩු බවකුත් දැනුණා. භාවනාව දියුණු කර ගැනීමට සුදුසු උපදෙස් ලබා දෙන මෙන් අයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. පරියන්කේ දෙපොලක විතර සඳහන් කළ තියෙනවා පිටගිය හිත. නැත්තම් මූණ, කට, කුණු වෙලා යන වෙලාවේදී ආනපන බලන්න පුළුවන් තාම සියුම වැටෙනවා. නැත්තම් පිටගිය වෙලාව ආය අරමුණට ගන්න පුළුවන් කියලා. ඉතින් මේකෙන් තමයි අපිට සාන්තියක් තියෙන්නේ. හිත පිට යන එක ගැන කනගාටු වෙලා නෙවෙයි. පිට ගිහිලා තියෙද්දිත් අරමුණ දකින්න පුළුවන්ද? නැත්තම් පිට ගියාට පස්සෙත් නැවත අරමුණට ගන්න පුළුවන්. අන්න ඒක විස්තර හොඳට සවිස්තරව බලලා වාර්තා කරන්න දන්නවනම් බොහොම ඉක්මනයි මේ භාවනාවේ බය ඇරිලා ශ්‍රද්ධාව පහළ වෙනවා. සක්මනෙත් ඒ වගේ සක්මනේ කරනකොට තේරෙන පටන් ගන්න හොඳට සක්මනේ යනකොට නානායාසෙන් පාලනයකින් තොරව එහෙට මෙහෙට වැනෙන්න පටන් ගන්නවා නිදිමත එනවා. ඉතින් ඒ වගේ මේ ඇතුළට හිත, කය ඇතුළට හිත එන්න පටන් ගත්තොත් මේක අනුංග එකක් වගේ. එහෙම නැතුව ඇවිදින හැම වෙලාවකම එක්ක තණ්හාව තියෙනවා, එක්ක ද්වේෂය තියෙනවා, එක්ක මෝහය තියෙනවා. ඒව තියෙනවාදී කය බොහොම ඍජුව ඉද්ද ගැහුවා වගේ හිරිනවා. ඒව නැතුව කයේ කායන පැසි වෙනකොට මේක නිකන් වැලමදුලක් වාගේ හිස්මල්ල කෙලින් ඉතික් තියන්න බැරුව වගේ පේනවා. ඒ නිසා ඒක දැනගෙන කොයි එක ආවත් තමන් ඇවිදින්මින් ඉන්න බව දැනගෙන ඉදිරියට යන්න යනකොට වැඩි වැඩියෙන් භාවනා කරන්න කරන්න තමන් ශරීරයේ තමන්ට තමන් ශරීරයේ තමන් නේවාසිකයන වෙන බවත් විදායකයන වෙන බවත් වේදකයා නෙවෙන බවත්, කාරකයා නෙවෙන බවත් තේරෙන්න පටන් ගන්නවා. ඒක ගැන බය වෙන්න දෙයක් නෑ. ඒක භාවනාවේදී ලැබෙන වාසියක් විදියට සලකලා ඉදිරියට යන්න කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව වාඩි වී එස්පියාගෙන ටික වේලාවක් යන විට ඉඳගෙන ඉන්නා බව දැනුනි. කයේ පිහිටීම ස්වરૂපය හොඳින් වැටහුණි. ඉන්පසු తත්වය නිකම් බලා හිඳීමකි. මුළු පර්යංක කාලය තුලම වූ නිකං හිඳීම මනා අවදියකින් යුක්ත විය. ඉඳ හිට ඊතාසියොම් දැනී නොදැනී යන හුස්ම රැල්ලකි. වරහන් තුල මුළු පර්යංකයේම දස වතාවකට ආසන්නව ইহත සිදුවීම දස වතාවකට ආසන්නව සිදුවිය. පැය එකහමාරක පමණ වූ පර්යංක කාලය ඊටමත් සුවදායීය. මනා අවදියෙන් ප්‍රබෝධමත් බවකි. හිතරම් ප්‍රනීත වූ පර්යංකයෙන් මිදී සක්මනට යාමටවත් අවශ්‍යයයි නොහැඟුනි. සක්මන් භාවනාව පර්යංකයෙන් නැගිට පැවතියා වූ මනා අවදියෙන් විහාර මළුවේ සක්මනට ගියෙමි. සක්මන් මළුවේ පියවර දෙක තුනක් තබන විට નિરાයාසයෙන් ශරීරය ඉදිරියට ඇදී ඒ දෙස බලාගෙන සිටිමි. සක්මන ඉබේ සිදුවේ. මේ తත්වයේ වෙනදාටත් අත්දකින නමුත් ඊතා සුවදා ඒ පර්යංකයෙන් පසු වූ මෙම සක්මනත් ඊතා සැහැල්ලුව සුවදායි විය. නිසි උපදේශක් දෙනමින් ඊතා කාරුණිකව ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. ඒ වගේ අර සක්මන පරියන්ක දෙක ඉඳගෙන ඉන්න එක ඇවිදින දෙක පහසුවට දැනුණා නම් හුදුවට සලකා බලන කය ඍජුව තියනවාද කියලා. ඒ වෙලාවේදී වැක්කරට දෙන්න එපා. බලන්න ඉඳගෙන ඉන්න ඉරියව්ව Taman අර බාඩි වෙනකොට පටන් ගන්නකොට තිබුණා වගේ හොඳට සම්බරව සහැල්ලුව ඍජුව තියනවාද කොඳු වැටපෙළ පරියන්කේදී සක්මණේදීත් බලන්න තමන්ගේ ඉරියව්ව හරියට තියනවාද කියලා. එතකොට ඒ හැම බලන හැම වෙලාවෙදීම ශරීරයේ සුව සේවාවකට වැටෙනවා. ශරීරෙ විතින් සුව වෙනවා. අපි මේ වෙලාවේ ශරීරය මේ උජුං කායං පනිදාය කියන විදිහට ඍජු කිරුවේ නැත්තම් අර ශරීරය නිකන් මේ ඉරියව්ව හැල්ලුවටපත් වෙනවා. ඉරියව්ව හැල්ලු කරන්නේ හොඳට අම්බෙච්ච අවස්ථාවේදී ඉරියව්ව සම ඉරියව්ව තමතුලිත කරගන්න සැලසුලිමත් වෙනවනම් ඒ යෝගාචර දවස පුරාම ඉන්න ඉරියව්ව ගැන වග වෙනවා. තමන් කොතන හිටියත් මොනවා කරුවත් පුළුවන් තරම් වග වෙන්න උත්සාහ කරන නිසා සපරියංගේ සක්න හරියන හැම වෙලාවකම නිතර බලන්න තමන්ගේ තමතුලිත භාවයේ තියනවාද කියලා ඒක ලොකු ශරීරයට කරන ගෞරවයක් වගේම මෛත්‍රියක් වෙනවා. දේරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මෙවන් භාවනා වැඩසටහනකට පැමිණි ප්‍රථම අවස්ථාව වේ. සක්මන් පතයක කෙලවර සිටගෙන පාදය වම දකුණ වශයෙන් මෙනෙහි කෙලිමි. පාදය ඉදිරියට යැවීමේදී යවනවා යයිද පාදය බිම තබන විට තබනවා යයිද මෙනෙහි කෙලිමි. වැලිමලුවේදී වැලිවල සීතල ගතියත් ඇඟිලි අස්සෙන් වැලි යන ස්වභාවයක් දැනුනි. ලනුපැදුරේ ලනුවල රළු ගතියත්, পায় ලනුපැදුරේ තදවන විට සීතලත් পায়ට දැනුනි. වම් පාදයේ තබන විට මාපට ඇඟිල්ල තරමක වේදනාවක්ද දැනුනි. විලුඹ රළු ලෙසද පාදයේ මැද කොටස සියුම් ලෙසද දැනුනි. ශරීරයට සැහැල්ලු බවක් දැනුනි. සිත පිට ගියේම නැත. පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මෙතන ඉඳගෙන ඉන්නවායයි මෙනෙහි කළෙමි. විනාඩි 10ක් පමණ මෙතන ඉන්නවායයි මෙනෙහි කරන විට පළමුව දිග හුස්මත් ඊට පසු කෙටි හුස්මත් දැනුනි. ඉහළට ගත් හුස්ම නාසිකාග්‍රයේ අග වදිනවා දැනුනි. සිත පිට ගියේ නැත. නිදිමත පැමිණි විගස එයද හඳුනා ගතිමි. දිගටම දැනුනේ හුස්ම ඉහළට යාමත් පහළට ඒමත් පමණි. ආශ්වරහන් තුල ආශ්වාසය සහ ප්‍රශ්වාසයයි. තව දුරටත් භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමි. ඒ වගේ ඉරියව්වේ ඉන්නකොට හුස්ම ටික නිසින්ින්ද යනවා පේනවා නම් ඒ වෙලාව තමයි අපි අවස්ථාව කරගන්න ඕනේ ප්‍රස්වාසය ගිවෙන හැටි බලන්න. හොඳට ටෙලස්කෝප් එකක් දාලා ෆොටෝ ගන්න හදනවා වගේ නැත්නම් ටෙලස්කෝප් එකක් දාලා හරියට එල්ලෙට වෙඩි තියන්න හදනවා වගේ ප්‍රස්වාසය ගිවෙන හැටි බලන්න පටන් ගන්න. එතකොට තේනවා ලොකු සීරු මාරුවක් එනවා. ඒකට හොඳට සීරු මාරු වෙලා බලන්න ඕනේ. කරන්න කරන්න භාවනා ගැඹුරකට යනවා. ඒක නිසා හරියට මේ වෙලාව බලලා හිත එකලස් වෙච්ච බව, අරමුණට මූණට මූල දාලා තියෙන බව, හිත ඒක හුරු පුරුදු වෙච්ච බව දැනගෙන ප්‍රසවාසයේ අග බැලීම මේ වෙලාවේ උපදේශයක් වශයෙන් කියන්න පුළුවන්. අතිපූජනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාව සක්මනේ කෙලවරක හිටගෙන හිටගෙන ඉන්න බව දැනගැනීමෙන් පසුව ඇවිදීම පටන් ගනී. පාද දෙකේ ස්පර්ශය හොඳට දැනේ. ඇස් ඉදිරිපිට සමස්තයම පේන්න ගනී. ඒ හරහාද පාදයේ ස්පර්ශය දැනේ. පේන සමස්තය වතුර උඩ ඇඳපු චිත්‍රයක්සේ නලියමින් තැන් තැන්වල සූම් වෙමින් පොළව පුපුරන යනවාසේ දැනේ. ඒ දැනීම හරහාද පාදයේ ස්පර්ශය දැනේ. ටික වේලාවකින් ඔක්කාරයට එනවා වාගේ, කැරකෙවිල්ල වාගේ කකුල් දෙක පන නැති ඇඟ තෝන්තු වී වැටෙන්න යනවාසේ දැනේ. ඒත් ඇවිදීම සිදුවේ. ඇවිදින බව දැනීමක් තිබේ. එහෙමම පර්යංකයට යමි. පර්යංක භාවනාව සක්මනේ තිබුණු අමාරුව සමගම ශරීරය බුරුල්ව තියාගෙන වාඩි වෙයි. පිම්බීම හැකිලීමට සිත යයි. ශරීරය තව බුරුල් වෙවි යන බව දැනේ. මූල කර්මස්ථානයට නැවත නැවත සිත යයි. ශරීරයටත් හිත යයි. ඔළුව ඉස්සරහට කඩා වැටි තිබේ. එකවර ඔළුවෙන් බඩට වැටුනාසේ දැනේ. නැවත ආවිට පිම්බීම හැකිලීමට සිත යයි. මේ වගේ පැය භාගයක් ඇතුළත හතර වතාවක් හෝ පස් වතාවක් සිදුවේ. නැවත මූල කර්මස්ථානයට එන විට සක්මණින් පසුව තිබූ නිදිබර ගති අමාරුව තෝන්තුව නැති වී තිබේ. හිමීට ඇස් ඇරියත් ටික වේලාවක් වනතුරු තැම්පත් ගතිය දිගටම පවතී. ඉදිරි භාවනා කටයුතු සඳහා උපදෙස් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනය ලැබේවා. සමහරලාට මේ නිදිමත බව එනකොට තුන් හතර සැරයක් කිරන්න පටන් අර ගන්නවා. දැන දැන Tamanට ඔච්චර ඉරියව්ව හරියට පවත් ගන්න පුළුවන් වුණත් ඊට පස්සේ එකපාරටම වගේ පුදුම අවදි භාවයක් පිරිසිදු බවක් එන්න ඇවිල්ලා කියලා ඉතරහට මේ දේ වෙනවයි කියලා පෑම් පැයක් විතර ඉන්න පුළුවන් තරම් විවෘත බවක් එනවා. ඉතින් ඒ නිසා මුල් වෙලාවේදී නිදිමත වුණාට පුළුවන් තරම් අවදි භාවයකින් හිත තියාගෙන ඔය යන්න දෙන එකයි තියෙන්නේ. ඒකට ආවම පැය භාගයක් හමාරක් එක දිගට කිසිම ඉද්ද ගැහුවාගේ ඉඳගෙන භාවනා කරන්න පුළුවන්. ඉතින් ඒක මේ පුරුදු කරන්න ඕනේ. පුරුදු කරලා කරලා තමයි අල්ලන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් නින්දට බයලා පැත්තට ගිහිල්ලා කරන්නත් බෑ. නින්දටම ඉඩ දීලා කරන්නත් බෑ. මේ අතරතුර කොහොම හරි මම මේක දී යටින් ගින්දර ගෙනියන්න වගේ ගෙනියන්න හදනකොට එක වෙලාවකට එක පාරටම ඔය කියන අවදි භාවයේ ඉන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ ඒක ගොඩ වෙලාවක් පරියන්කෙන් නැගිටත් පවතිනවා. ඉතින් මේක හිතලා කරන්න බැරි එකක්. නමුත් යෝගාවචරය ලෑස්තිලා යනවනම් මේ වගේ වෙන වෙලාවක එකකින් වැඩ අර ගන්න පුළුවන්. ඒක ඒකට අනුග්‍රහ කරන්න පුළුවන්. ඒ නිසා නිදිමත ආවපලියට සටන පාවා දෙන්න එපා. මම මේක හරහා යනවා කියන අදහසින් දිගට භවනා කරන එක තමයි කරන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මූලික කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. පර්යංකයේ හිඳගෙන ඉරියව්ව දෙස බලා සිටිනා විට පිට ප්‍රදේශය සහ උදරය තදට දැනේ. මධ්‍යස්ත සිතින් යුතුව ඔහේ බලා සිටිනා විට විටක කය දැනෙන නොදැනෙන මට්ටමකට පත්වන බව වැටහි. සම නලියන්නට මෙන් පටන් ගනී. ඔහේ බලා සිටියාට පෙනෙන දෙයක් නොමැත. වෙනදාට වඩා පර්යංකයේදී වැඩි වේලාවක් සතියෙන් බලා සිටිමි. සක්මන් භාවනාව සක්මනේදීද සතිය වෙනදාට වඩා වැඩි වී ඇති බවත් සක්මන් කරන විට මුළු කයම දැනෙනවාද නැද්ද යන්නත් නොතේරේ. නමුත් ඇවිදින බව දනිමි. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. මේ පරියංග භාවනා ලියවිලා තියෙනවා පරියංගයේ ඉඳගෙන ඉන්න ආසනේ වරක ගොරෝසුට පේනවා. වරක සියුම්මට පේනවා. පස්සේ හැම විතරක් නලියන බව පේනවා. ඉතින් මේ විදිහට මේ කයෙහි ආකාර විතර තුනක් සඳහන් වෙලා තිනවා. ගොඩාක් එකින් එකට එකින් එකට නිතරම මාරු වෙනවා. මේ සඳහන් කරලා තියෙන අතරමැද ජවනිකා තුනක් විතරයි. මේ එකින් එකට මාරු වෙන හැටි දැක ගන්න අසලුව අතරමැද අසතිය වෙන්න දෙන්නේ නැතුව අඛණ්ඩ සතියෙන් බලන්න හිටියොත් හිතා ගන්න බෑ මේ ගුරුසුරු කෙනිච්ච කය මේ සිවුම් වෙනවා. මේ සිවුම් වෙච්ච කය ගුරුසු වෙනවා. ආයෙ සිවුම් වෙනවා. ඉතින් මේ කරවන කෙනෙක් නැහැ. බලන්න හිටියොත් පේනවා නිකන් හීනයක් වගේ මායාවක් වගේ ඇස්පැන්දුමක් වගේ නමුත් මේ තමන්ගෙම කය නිසා හොඳටම තේරෙනවා මේක මේ පෙරලිගත් පෙරලියක් තියෙනවා කිය. විපරිණාමයක් තියෙනවා කිය. ඒක විදිහට පේන්නේ නැහැ. පහුවෙනට පහුවෙනට චිත්තක්ෂණ දෙක සමානකමක් නැහැ. පුදුම වේගෙන් වෙනස් වෙන්න ගන්න. ඒ නිසා මේ පේන වෙනසට අනුග්‍රහ කරා. ඇයි කියලා අහන්නත් එපා. ඒකට අකුල් හෙලන්නත් එපා. මේක තව සමීපව උත්සන්නව ආසන්නව දකන්න ආසුලින් අනිදාස භවනාට සැරසෙන්න ඒක තමයි කරන්න තියෙන අනුග්‍රහය. පින්වත් ස්වාමින් වහන්සේ හදපිරි සතුටින් ඔබ වහන්සේට දොහොත් මුදුනේ තබා තෙවරක් වන්දනා කරමි. කොහොම පටන්ගෙන මොනවා ලියන්නද මට නෑ වැටෙන්නේ ලිපියේ කොලේට ඔළුව නමන විට net දෙක විය වෙනවා ලව් ලෙටර් එකක් පටන් ගන්න හදා කොහොම පටන්ගෙන මොනවා ලියන්නද ලිපියේ කොලයට මුහුණ යොමනකොට අත වේඋලනවා හද ගැස්සෙනවා වරහන් තුල net දෙක විය වෙනවා වරහන් තුල මේ පාඩේ හදවතින්ම ආදයකි ඊයේ සිට බොක්කෙම බොක්කෙම ඉන්නේ හදවතින්ම නෙවෙයි ඊයේ සිට සෑම පර්යංකයකටම සෑම සක්මනකටම සිතේ අකමැත්තක් ඇති වුවත් ඉන්න ඉන්න ඉරියව්වේ නිරීක්ෂණවලට හිත ලක් වෙනවා දකින දකින සෑම දෙයක්ම සෑම කෙනෙක්ම තිත් ගොඩක් වගේ පේනවා ඒ නිසා මම ඇටසැකිල්ල දෙසත් බලා සිටියා ඇටසැකිල්ලත් නලියනවා ඊට පස්සේ මට ඊට පස්සේ මට හිතුණා මගේ දෙසත් බලන්න. ගියා වොෂ්රූම් එකට හිටගත්තා කන්නඩිය ඉස්සරහා. මේ මගේ කියන මුහුණ දිහා ටිකක් වෙලා බලා සිටියා. ඇස් දෙක තිත් වලින් යට කරගෙන මැටි ගුලියක් වගේ අමු අමුයේම විරූපී ස්වභාවයක්ගෙන මස් දියවි මගේ මස් දියවි වගේ ගොස් මුහුණේම ඇටසැකිල්ල දුටුවෙමි. මට ඒ වේලාවේ ඇතිවෙච්ච තිගැස්ම මේ මොහොත වන තුරුම හදවත ගැස්සෙනවා. වරහන් තුල ඒ කියන්නේ කෝටි ගාණක් වටින මණිකක් දැක්කා වාගේ. අවුරුදු ගාණක් කිසි දෙයක් බලාපොරොත්තු නොවි දිගටම භාවනා කළා. අද විතර සතුටක් නම් කවදාවත් දැනුනේ නැහැ. මගේම මුහුණට වේ වෙච්ච සිද්ධිය මේ ඇස් දෙකෙන්ම දැක්කට පස්සේ තවත් කරුණු කිම. අදයි මට හොඳටම වැටහුණේ බුදුහාමුදුරුවෝ අපට අපේ අම්මා වගේ නේද කියලා සතුටු කඳුළු ඇතුව සක්මනක් පටන් ගත්තා. සක්මනේ পায় වදින වදින තැන පුළුම් ගොඩක වගේ ටික වේලාවක් යනකම් දෙනුනේ තවත් වැටහුණු දෙයක් නම් මේ මගේ කියන පංචස්කන්ධයත් සබහා දහමට නෑකම් කියන බවයි. මේ විදිහට නිහතමානී ගුණ පුරාගෙන භාවනාව කරගෙන යන්න මට සිය දහස්වර අනුකම්පා කර උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මා මෙතෙක් කළ පින් ඔබ වහන්සේට සාදු කියා අනුමෝදන් කරමි. මේ භවය ඔබ වහන්සේට අවසාන භවයම වේවා. ඉතින් කවුරු හරි කණ්ණාඩියක් ඉස්සරහා ඉඳගෙන රෝස් පවුඩර් ගගා ඒක ලස්සන බලන රූපයක්. එහෙම නැත්නම් මේ බලාන ඉන්නකොට Taman තුලම තියෙන මේ වගේ අසුචි කියන එකයි දකින්නකොට ඔය එකම පුද්ගලයාට ওই දෙකම දකින්න පුළුවන්ද කියන ප්‍රශ්න තමයි තියෙන්නේ. මිච්ඡර ලස්සන මේ වර්ණ දශකයේ ඉන්නකොට අපි මේ ලස්සන බලනවනේ කන්නාඩි දෙක තියාගෙන. ඒකයි දැන් මේක දිහා බලනකොට පේන හැටි දැක්කොත් එක සැරේ ওই දෙක දැක්කොත් උඩ සීසොෆීනියා කියලා කියනවා. සීසොෆීනියා කියලා කියන්නේ වෛරය සහ ද්වේෂය එක ළඟ තියෙනවා. ආතාවයි වෛරය එක ළඟ තියෙනවා. කිට්ටු කරන යනකොට බයිපෝලා කියලා කියනවා. මේවා භයානක ලෙඩ භාවනා කරන්න බැරි තරම්. මේ එකම දේ. ඒ නාසිසස් කියන තරුණයා ග්‍රීසියේ දවසක වතුර බොන්න ගිහිල්ලා වතුරට නැමෙනකොට එයා යට දැක්ක ඡායාව. එයා දැක්කේ දෙවඟනක් වගේ. මේ පිරිමියෙක් එයා දැකලා නැහැ කවදාත්. ඒ නිසා එයා ගියායේ දෙවඟන බදා ගන්න. බදා ගන්න යනකොට නැතිලා යනවා. වතුර කැළඹෙනවා. ඊට පස්සේ ආයේ ටික වේලාවක් ඉන්නකොට ආයේ බිනකොට ඉන්නවා. ඊට පස්සේ ආයේ බදා ගන්න යනවා. කොහොම කරලා කරලා කරලා එතන මේ මනුස්සයා මැරලා ගියා. මේ අඳුර ගන්න නැතුව මේ වතුරේ පේන්නේ මගේම රූපේ කියලා. එයාට පෙනුනේ මං සිත් ගන්නාසුළු එකක් මේ කොහොමද මං නතු කරගන්නේ කියලා. මම අයිති කරගන්නේ කියලා. ඉතින් ශිප ගන්න ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මැරලා ගියා. පස්සේ මිනිහ කුණු වෙච්ච තැන මල් ගහක් ඇති වෙලා ඒක ඇතුල්චි මලට දැන් ආසිසස් කියලා නම දාලා තියෙනවා. අපි ඉන්නේ අපි හදාගත්ත පිළිඹුව අදාහ ගන්න බැරුව. අපි බදා ගන්න හදන්නෙත් අපිම හදාගත්ත පිළිඹුවක්. ඉතින් ඕකේ ඇත්ත හැටියට දැක්කම ඔගේ ආය බදා ගන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා ඒක දකින්නකොට මොලේ නරක් වීම තමයි උඟදෙනකොට වෙන්නේ අදාහ ගන්න බෑ. බුද්ධෝත්පාද කාලයක් නොවුනනම් හිතන්න මොකද වෙන්නේ කියලා. මෙච්චර බුදුරජාණන් වහන්සේ මේවා පෙන්නලා දක්වලා තියෙද්දි භාවනා කරද්දි සීලයක් තියෙද්දි සතියක් තියෙද්දි සද්ධාවක් තියෙද්දි අපේ හිත ඒ පැත්තට යනවා ඔන්චිලාක ආයේ මේ පැත්තට යනවා. මේ දෙකේ ලක්ෂ වාරයක් ගියොත් මේ මිනිස්සු කරන මේ ආලවට්ටම මේ කරන මේ විලාසිතා කුමන නැතුම් කෙලි කවට සිනාදා. ඉතින් ඒක දැකලා ඒක ගැන වැඩි කලබල වෙන්නේ නැතුව තමයි මේ විපරිණාමයයි දකින්නේ. ඇතිව නැති වෙන බවයි දකින්නේ. එහෙම නැත්නම් අනිත්‍ය භාවයයි පේන්නේ කියලා මේක ත්‍රිලක්ෂණයට නග ගන්න නම් ද්වේෂ නැතුව බලන්න ඕනේ. බැලුවොත් පේනවා. මෙතෙක් කල නොපෙන්නේ බැලුවේ නැති නිසා. බලන්නේ මේක ලස්සන මේක කියලා හිතා. ඒ නිසා මේක හැම තැනම දකින්න බලන බලන තැන මේක දකින්න හම්බුණා නම් ඒක නායේ මොනම දෙයකින් රවට්ටන්න බෑ. ඒ වගේම ඒක නා තාකෙටි රවට්ටන්න යන්නෙත් නෑ. ඒ නිසා පුළුවන් තරම් බලන්න මේ මේ දර්ශනය දවසේ පැය 24න් පවත්තන්න. භාවනා මධ්‍යස්ථානක සිල් අරගෙන සුදු රෙදි ඇඳගෙන අනික් භාවනා යෝගින් අතර ඉන්න වෙලාව විතරක් නෙවෙයි. යانے යන තැන මේක දැක්කනම් අපිට පේන්න පටන් අරගන්නේ මේ ලෝකේ මේ මොන විකාරයක්ද කරලා තියෙන්නේ කියන්නේ. මේ වගේ විකාර කරන මිනිස්සු එක ඉන්න ගියත් ඉසේකක්ම හැදෙනවා. ඊට මීට වැඩි හොඳයි මේ රිලෙවියෝ ඉන්නවා දැකලා තියෙනවා මම දැන් රෝස් පවුඩර් ගාපු කට්ටිය. අයි උමුත් ගන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. රිලෙවුන්ගේ නෑ. රිලෙවියන්ගේ මොනේ රෝස් පවුඩර් ගාලා තියෙන්නේ. හඳුරන්න පුළුවන් ඈද තියලා. ඒ උන් ගා ගන්න උන්ට අපිට කිසි ප්‍රශ්නයක් නෑ. ඒ නිසා කැලෙත් තියෙනවා ඔය මේ රූපලාවන්‍ය මධ්‍යස්ථාන. මුත් ඒවා පේන් කර කර තමයි ඉන්නේ. ඒක නිසා හිතෙනවා කොච්චර හොඳද කැලේ කොච්චර අවංකද කැලේ කොච්චර නිර්ව්‍යාජද කැලේ මේ බාහිර ලෝකේ තියෙන මේ විකාරත් එක්ක බලනකොට. ඒ නිසා අන්න ඒකට ගැළපෙන ජීවන රටාව සකස් කරගන්න ඒකට කියනවා සම්මා ආජීවය කියලා. ඒකමයි කියන්නේ අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවන. මේ බාලයන් ඇතුල් කිරීම විතර ව්‍යසනයක්, හූනියමක්, කැම්බිරිල්ලක් තවත් ලෝකයක් තියෙනවා. ඒ වෙනුවට පණ්ඩිතසුර ලැබුවට කවදාවත් ඉල්ලුවට ලැබෙන්නේ නැහැ. බාලයන් ඇසුර කරන තාක් පණ්ඩිතයන් ඇසුර ලැබෙන්නේ බාලයන්ගේ ඇසුර නතර කරනකොටම පඬිතයන්ගේ ඇසුර ලැබෙනවා. ඉතින් මේ මේ මාරු වෙන වෙලාව අන්නේකදී මේ ආසේවනාච බාලන පඬිතරංච සේවන ඒතම් මංගල මුත්තමන් කියන ඒ තමයි උත්තම මංගලය කියලා ජීවන රටාව සකස් කරගන්න අපි යනවා ඉස්සරහට. තිරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ ඊයේ පින්වීම හැකිලිම පිළිබඳ ප්‍රශ්නය මගේය. ඉදිරියට භාවනාව වැඩිවීමට උපදෙස් ඉල්ලූ මට ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ පිම්බීම හැකිලිම දෙකේ වෙනස හොඳට බලන්න උත්සාහ අරන් තියෙනවා. ඒත් මදි වගේ අදහස් උනේ. ඒ නිසා අද පිම්බීම හැකිලිම දෙකේ වෙනස සඳහන් කරමි. පිම්බීමේදී උදරය පිම්බෙනවා, තදට දැනෙනවා, ඇදී යනවා, ආතතියක් ඇති වෙනවා. මේ වඩාත් ප්‍රකට අවසානයේ අපහසු ගතියක් ඇති වෙනවා. උදරය මතු පිට උණුසුම් ගතියක් ඇති වෙනවා. හැකිලීමේදී උදරය හැකිලී යනවා සැහැල්ලුයි ආතතියක් නැත ඇදී යන්නේ නැත මේ ලක්ෂණ වඩාත් ප්‍රකට හැකිලීම පටන් ගන්නා අවස්ථාවේදීය එකපාරටම හුලං ඇරි බැලුම වගේ වායු ධාරාව ගලා යෑම ජල ධාරාවක ජල ධාරාවක නිරූපණය කරනවා ඒ නිසා ආපෝ ධාතුව පෙන්눔 කරයි. පිම්බීමේදී පඨවි වායෝ තේජෝ ධාතු වැඩිපුර පෙන්눔 කරන අතර සමහර අවස්ථාවල සියුම් ලෙස ආපෝ ධාතුවේ ලක්ෂණද පෙන්눔 කරයි. මේ වෙනස්කම් ටික ප්‍රමාණවත් වේද? තවත් ලක්ෂණ මට තීරුණේ නැති ස්වභාවයක් තිබේ නම් කරුණාවෙන් පහදා දෙන්න. වැරදි ඇතොත් සමාව අයදිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මේ විදිහට වෙනස දක්නා සුළුව පිම්බි මැකිලින් වාර කීයක් බලන්න පුළුවන්ද කියලා බලන්න. වෙනස දක්නා සුළුව පිම්බි මැකිලි වාර කීයක් බලන්න පුළුවන්ද බලන්න. බලන්න බලන්න යනකොට ওই වෙනස නැති වෙනවා. මම මේ කියලා භාවනාව අවුල් කරන්න කතා කරනව නෙවෙයි. වෙනස දක්නා සුළුව බැලුවොත් ටික වේලාවක් යනකොට ওই කියන වෙනස නැති වෙලා යනවා. ඒ සතිය නැතිවීම නිසාද සමාධිය නැතිවීම නිසාද අවධානය නැතිවීම නිසා නෙවෙයි වෙනස අල්ලලා දීලා බලන්න මොකද වෙන්නේ කියලා කීයක් බලන්න ඉන්න පුළුවන්ද කියලා. එතකොට ඔයිට වෙඩි දිග්ග තාම සවිස්තර විශ්ිතුරු වார்த்தාවක් කරන්න පුළුවන්. ඒ හැම කෙනා වෙනුවෙන් මම මේ කියන්නේ තමන් භාවනා කරන එකේ අඩු ගානේ වම දකුණ දෙකේ වෙනස, ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස, බිම්බි මැකිලිම දෙකේ වෙනසවත් තාම විස්තර කරගන්න බැරි නම් තාම බබා හම්බෙලාවත් නැහැ. තාම අයනු අයනු දන්නෙත් නැහැ. ඉතින් ඒක කවුරුත් කරලා දෙයි කියලා හිතන්නත් එපා. පුළු පුළුවන් වෙලාවක මේ දෙක බලන්න ඊට පස්සේ වෙනස සහිතව චක්‍ර කීයක් බලන්න පුළුවන් මේ වගේ කෙනෙකුට ඒක කියන්න පුළුවන් මේ කියන දේ අහලා උත්සාහ කරනවා නම් එතකොට එහෙට ඔයිටත් වැඩිය සවිස්තර වාර්තාවක් ලියන්න පුළුවන් අපි යනවා ඊගා ප්‍රශ්න. නිර්වාන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව ආශ්වාසයේ ප්‍රස්වාසයේ හොඳින් වැටහි දිග කොට ලෙස අත්විඳිමි ප්‍රස්වාසයේ දිගයි ආශ්වාසයේ කොටයි හුස්ම ගනිමි පිට කරමි ආදී වශයෙන් මෙනෙහි කරමි. ටික වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාස සංසිඳේ. ඉන්පසුව හිසේ සිට পায় දක්වා කය අනුව බලමි. ටික වේලාවකින් කයද සංසිඳී යයි. ඊට පසු දෙනෙත් පියා ඉදිරිය බලා සිටිමි. දන හිසෙහි වේදනාවක් හට ගැනුනි. වේදනාව මෙනෙහි කළෙමි. පසුගිය දින දෙක තුලදීම රාත්‍රී භාවනාවෙහි වේදනාවෙන් පසු උනේමි. නිතර ඇඟ හිරිමැටි යාමක් සිදුවිය. ඇස් ඉදිරියෙන් මොනවාද පෙරලෙන්නාසේ පෙනුනි. මට අනුකම්පාවෙන් භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා උපදෙස් පතමි. සක්මන් භාවනාව මම පාදයේ ඔසවනවා තබනවා ලෙසද වම දකුණ ලෙසද පාදයේ යටිපතුලෙහි තෙරපීමද සියුම් ගොරෝසු සීතල උණුසුම් ලෙසද බැලුවෙමි. හොඳින් වැටහි පාදයේ තද ගතිය පඨවි ධාතුව බවත් යටිපතුලෙහි තදවීමේදී දකින මොලොක් ගතිය ආපෝ ධාතුව බවත් උණුසුම තේජෝ ධාතුව ලෙසත් පතුල වාතයේ උඩ තබනවා වැනි නිසා වායෝ ධාතුව ලෙසත් දුටු වෙමි සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි ඔබ වහන්සේ පැතු යම් බෝධියක් වේද එයින් උතුම් වූ නිවන අවබෝධ කරගනිත්වා තෙරුවන් සරණයි පරියංක භාවනා බැන ගැනයි මතක් කරන් තියෙන පරියංග භාවනා වාක්‍ය දෙකක් ආයෙ කියවන්න බෑන මුල ටික පරියංග භාවනාව ආශ්වාසය ප්‍රශ්වාසය හොඳින් වැටහි දිග කොට ලෙස අත්විඳිමි ප්‍රශ්වාසය දිගයි ආශ්වාසය කොටයි මේ විදිහට ඒ ආශ්වාස ප්‍රශ්වාසය දෙක වෙනස අල්ලගත්තා නම් ඉස්සලා කියප එක මම කියන්නේ ඒකේ දිගට කරගෙන යනකොට පුදුමාකාර වෙනසක් සිද්ධ වෙනවා ඔය ගොඩ ඉඳ පිටේ ඉඳලා ලෙඩ කපුට වැල ගන්නවා වගේ බලන හිටියොත් මොන වෙනසක්වත් පේන්නේ නැහැ හොඳට ලඟ වෙලා බැලුවොත් ලං වෙන්න වෙන්න උත්සන්න භාවය වැඩි වෙනවා. එතැන් මේක තමයි බෑ ආරම්භය. මේක මෙහෙම කරලා වෙනස සහිතව ආශ්‍රපස වෙනස සහිත හොඳට ලං වෙලා බලන්න ලං වෙනකොට පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. හිතා ගන්න බැරි තරම්. සමහරලාට නැගිටලා දාලා දුවන්න හිතෙන තරම්. අන්නේ වෙන්න දෙන්නේ නැතුව මේකට ගිය කෙනා විස්තර බලන්න හදනකොට හොඳට පදනම සකස් කරගන්න මොනවා වුණත් මං ඉදිරියට යනවා කියලා. එතකොට ඒකේ තියෙන බුල හැම ආකාරයක්ම ඉතාම සුළු වේලාවක් ඇතුළත පෙන්නලා දෙනවා. ඒක දැක්කට මදි කොහොම හරි වාර්තා කරන්න. වාර්තා කෙරුවට පස්සේ තමයි ඒක තමන්ගේ බුද්ධියට සින්න වෙන්නේ. දැක්කට ෂුවර් නෑ. ඒ නිසා ඉස්සල දෙකේ වෙනස අල්ලන්න දෙකේ වෙනසයිතව ආසත්වසාසේ බලන්න. එතකොට බලන්න මේ වෙනසට වෙන දේ. ඒ ටික තමයි මේ වාර්තාවේ හොඳම කෑල්ල. තවත් වෙනස දක්නාසුලෝ කරන්න කියලා උපදේශයක් දෙන්න පුළුවන්. තෙරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්ස. මම කිහිප විටක්ම භාවනා වැඩසටහන් වලට සහභාගී වීමත් ඒ හැර පුරුද්දක් වශයෙන්ද gederadීද භාවනා කරමි. පර්යංක භාවනාවේ විස්තර මෙසේය. මම මෙතන වශයෙන් සිහිපත් කර හිසේ සිට පාදාන්තය දක්වා ඉඳගෙන ඉන්නා ඉරියව්ව මෙනෙහි කරමි. එවිට මට මගේ ප්‍රධාන අරමුණ වන ආශ්වාස ප්‍රස්වාසයේ දැනේ. නාසාග්‍රයේ සිත රඳවා ප්‍රධාන අරමුණ දෙස බලා සිටිමි. ඇතුළු වන හුස්ම රැල්ල පිරුණු හුස්ම රැල්ලක් ලෙස ගමන් කර අවසන් වේ. ඉන්පසු ප්‍රාශ්වාසය පටන්ගෙන මදක් සෙමින් පිට කරයි. ඇතුළු වන හුස්ම රැල්ල නාසාග්‍රයේ ගැටෙන විට ඇතුළට නැවෙන ගතියක් දැනේ. ප්‍රශ්වාස හුස්ම රැල්ල හෙළන විට එම නාසාග්‍රේම පිටතට නැමෙන ගතියක් දැනේ. මෙසේ කීප වතාවක් එම ක්‍රියාවලියේ නිරත වන විට සතිය කඩාගෙන සිත පිට ගිය බවක්ද පෙනේ. ඒ හැම වතාවකම සතිය ආරක්ෂකයා වශයෙන් සිටින නිසා ගිය සැනින් ආපසු ඒමට මැලි නොවේ. අනුන්ගේ කුණු කන්දල් සෙවීමට උත්සාහ දැරුවත් සෑම විටම සතිය මුල කමටහනේ රඳවාගෙන එයට ඉඩ නොදී නන්නත්තාරේ දුවන සිත යන තැනකට යන්න ඉඩ හැර බලා සිටින විට වැඩිදුර නොගොස් ආපසු මූල කමටහනට ලං වේ. මෙසේ වරහන් තුල ශබ්දය, ගන්ධය, රසය ආදී අරමුණු කරා ගියත් දිගින් දිගටම ඒවායේ රැඳී සිටීමට කැමැත්තක් නොදක්වයි. මූල කමඨහන දිස බලා සිටිනා විට එහි තැම්පත් ගතියක් පින්නුම් කරයි. හුස්ම ඇද්ද නැද්ද යන තරමටම නිසලය. මම නිසල බව මෙනෙහි කරමි. මෙසේ විනාඩි 10ක් 15ක් මෙහි රැඳී සිටින විට පෙර දින පර්යංකයේදී ඊතා වේගයෙන් කරකැවුණු වර්ණවත් බඹරයක් වැනි දෙයක් වරහන් තුල මහන මැසිමක පාගන විට කැරකෙන රෝදයක් වැනි කරකැවි ඈතට ඈතට ගොස් නොපෙනී ගියා. සිහිනයක් දැයි මට වරක සිත් දුනිමි. එහෙත් මට නිින්ද නොගොස් ඇති බව හොඳින් දැනේ. හැම දෙයක්ම හැම සිතක්ම ඇතිව නැතිව යන බව මට හොඳින් දැනේ. ස්වාමින් වහන්ස මගේ පර්යංක භාවනාවේ තොරතුරු මෙසේය. මා ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ මෙහි අඩුපාඩු වරහන් තුල හරි වැරදි පෙන්වා දෙන ලෙසය. සක්මන් භාවනාව වැලිමලුවේ භාවනා තීරුවේ මුලින්ම සිටගෙන එම ඉරියව්ව ආවර්ජණය කරමි. ඉන්පසු මදක් වේගයෙන් වම දකුණ වශයෙන් ගමන් කරමි. පාදය පොළවේ තබන විට තද ගතියක්, ඔසවන විට සිසිල් බවක්, නැවත තබන විට පොළවට තෙරපී යන බවක් දැනේ. ඔසවනවා, තබනවා වශයෙන් තබන විටත් එම තද ගතිය, රළු ගතිය ඒකාකාරී බවකින් තොරව වෙනස් වෙමින් දැනේ. පෙර දින සක්මන් මළුවේ සක්මන් කරන විට වැඩි වේලාවක් වරහන් තුල විනාඩි 45ක් පමණ සක්මන් කිරීමෙන් පසු මගේ දෙපා කෝටු දෙකක් මෙන්ද සිරුරේ සම්පූර්ණ බර එම කෝටු දෙක මත රැඳී පොළවේ ස්පර්ශ වෙමින් එහා මෙහා ගමන් කරන බවක්ද පෙනුනි. එයද ගණන් නොගෙන සක්මන් භාවනාවේ යෙදුනි. එහෙත් එය මට දිගින් දිගටම පෙන්눔 කරයි. වරදක් ඇතොත් පහදා දෙන්න. ඔබ වහන්සේට නිර්වාණ සුවයම ලැබීවා. සක්මන් කරනකොටත් ඒක වෙනවා පරියංකය කරනකොටත් ඒක වෙනවා හොඳට අරමුණ වශී කරගෙන බලන්න ගියාම පුදුමාකාර වෙස් පෙරලි සිද්ධ වෙන එකට කියනවා ආකාර පඤ්ඤාති කියලා. එක එක ආකාර වලට මාරු වෙනවා. අපිට හිතා ගන්න බැරි තරම් ආකාර වෙනස් වෙනවා. අන්න ඒකට සූදානම්ම යෑම තමයි පළපුරුදු යෝගාවචරය කරන්නේ. ඇයි එහෙම වෙන්නේ කියලා අහන්න එපා. ඒ අරමුණට හිත ගියාට පස්සේ බුදුම ශීඝ්‍ර ආකාර වෙනස් වීම වගේක් වෙනවා. ඒ තමයි අනිත්‍යතාවයේ පේන හැටි. ඉතින් තව තවත් උත්සන්න වෙන්න, ආසන්න වෙන්න ඕනම ආකාරයකින් දීලා බලන්න. කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න එපා. ප්‍රතික්ෂේප කෙරුවොත් ප්‍රගතියයි ප්‍රතික්ෂේප වෙන්නේ. ඒ නිසා ඒක එන වෙලාවේදී ආය වැසිකිලියන්න තියෙනවා, වතුර බොන්න තියෙනවා, පමා වෙන්නත් එපා එහෙම කිය කිය. එන වෙලාවේ තන්තිදි ඉවර වෙනකම්ම යන්න අරින්න. එතකොට තමයි තේරෙයි භාවනාවට වගලා ගන්න අමාරු වෙයිද වගලා ගත්තට පස්සේ බුදුමාකාර වෙනසකට ගෙනියනවා. අන්න එක දරා ගන්න බැරි කමයි තියෙන්නේ. ඒ දරා ගන්න තමයි අපි පහුගිය දවස් 5යි ගත කරේ. දැන් ඒකට සූදානම් වෙලා ඒ බත් මුට්ටිය පැහෙනකොට ඉන්ද්‍ර අදින්න එපා, ඇල්ලතුරක් කරන්න එපා. ඒතකොට බත් එක්ක උදන් ගහන්න. එහෙමම ලිප උඩ තැම්බෙන්න අරින්න එන ඕනම දෙයකට ඕනම ආකාරයට සූදානම් වෙලා යන්න. එතකොට භාවනාව බොහෝම ඉක්මන් වෙනවා. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මාගේ මූලික අරමුණ පිම්බීම හැකිලිම වුවද දැන් මාස 5ක පමණ සිට බොහෝ පරයන්කයන්හිදී වාඩි වූ සැනින්ම සිත දිහා බලා සිටීම කරමි. එසේ සිත දිහා බලා සිටීම පටන්ගෙන විනාඩි කිහිපයකින්ම විවිධ හැඩතල රූ සටහන් ඇවිත් නැති වී යන අයුරු අත්විඳිමි. විවිධ ආලෝකයක් ඇති වී නැති වී යන අයුරු බලා සිටියෙමි. සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. ත්‍රිවන් සරණයි. ඔය වගේ දිහා සමස්තය දිහා බලහිනකොට පේන දේවල් නම් කරන්න එපා. පටන් ගන්නකොට නම් කරන්ඩ කියලා කියනවා. වෙනස දකින්ද කියලා කියනවා. මේ වගේ වෙනකොට වෙනස දකින්න එපා. ඔය ගලන ගඟ දිහා බලා ඉන්නා වගේ නම් කිරීමක් නැතුව සංඥාකරණකින් තොරව කොච්චර වෙලා දැක්කේ නෑ වාගේ, ඇහුනේ නෑ වාගේ, දැනුනේ නෑ වාගේ, මොලේ නෑ වාගේ, මැරුණා වාගේ ඉන්න පුළුවන්ද බලන්න. එතකොට සෑහෙන වෙලාවක් ඒ සන්තතිය දිහා බලන්න පුළුවන්. ඒ නිසා එතෙන් එනකන් කියන කතාව මෙතෙන්ට ආවට පස්සේ කියන කතාවට වැඩිය වෙනස්. ඒ නිසා Taman තේරුම් අරගන්න ඕනේ කොතෙන්ට යනකම් නම් කරන්න ඕනද කොතෙන්ට යනකම් වෙනස බලන්න ඕනද කොතනින් පස්සේද වෙන්නේ කියලා මේ වගේ කෙනෙකුට කියන්න පුළුවන් දැන් නම් කරන්න ඕනේ නෑ මෙනෙහි කරන්න ඕනේ සංඥා කරන්නේ නැතුව දැක්කට නොදැක්ක වගේ කොච්චර ලයින් පුළුවන්ද කියලා බලන්න. අවසරයි අතිපූජනීය ස්වාමින් වහන්සේ ඊයේ දවස කමඨහන් සුද්ධ කිරීමෙන් පසුව භාවනාව ගැන ලොකු ආකල්පමය වෙනසක් තේරෙයි. පර්යංක භාවනාව පහසුවෙන් වාඩි වී කය දිහා බලන විට බඩ ප්‍රදේශයේ පිම්බීම සහ හැකිලීම දැනේ. පිම්බීම සිදුවෙද්දී ඇඳුමට බඩ තද වෙන බවත් හැකිලීමේදී බුරුල් වෙන බවත් තේරෙයි. තවද පිම්බීම සමග පපුව ඉස්සෙන බවද හැකිලෙද්දී පහත් වෙන ආකාරයක් පෙනේ. විනාඩි දෙකක් විතර මේ දිහා බලන් ඉන්න විට මීට පෙර බඩ පුරාවටම දැනුණු පිම්බීම සහ හැකිලීම දැන් ටික ටික සීමා වී පෙකණිය තුලම නැති වී ගියාසේ දැනේ. ඒ සමගම අවකාශයේ ආලෝකයෙන් පිරේ. ඒ හරහාද පිම්බීම හැකිලීම සියුම්ව දැනේ. නැවතත් පිම්බීම හැකිලීම ප්‍රකට වේ. විටින් විට ශරීරයේ තැන් තැන්වල වේදනා දැනුණත් ඒ මොහොතේම නැවත පිම්බීම හැකිලීම මතුවේ. හිත මූල කර්මස්ථානයෙන් පිට ගියේ වැඩියෙන්ම සිතුවිලි වලටයි. ඒත් නැවත වහාම එයි. පිට ගිය සමහර වෙලාවල් වලදී පිට අරමුණේ ඉද්දීම පිට ඉන්න බව දැනගන්නවත් සමගම අරමුණට එයි. තවත් වේලාවක් ආවාට පසුව පිට හිටි බව දැනගනි. පෙර නිගමන වලින් තොරව හොඳ සූදානමින් බලන් හිඳීමත් පිටගිය හිත නැවත අරමුණට එන විට බාර ගැනීමත් භාවනාව රසවත් කරයි. සක්මන් භාවනාව හිටගෙන පාදවල ස්පර්ශය සහ කයේ කෙලින් තියෙන ගතිය අනුව හිටගෙන ඉන්න බව තහවුරු කරයි. හිමින් ඇවිදින්න පටන් අරගෙන හිටගෙන හිටිය අත්දැකීමෙන් ඇවිදීම වෙනස් වන ආකාරය දකින්න උත්සාහ කරයි. හිටගෙන ඉද්දී ශරීරයේ බර කකුල් දෙකම දරයි. ලනුපැදුර සහ ඇහැට පේන දෙපැත්ත ෆොටෝ එකක්සේ නිශ්චලව පවතී. ඇවිදිද්දී ශරීරයේ බර කකුල් දෙකටම මාරු වී යයි. පේන මානයේ වීඩියෝ එකක්සේ චලනය වෙමින් පවතී. ඇවිදීම හරිම සෙමෙන් සිදුවේ. ලනුපැදුර දිගේ යන ශරීරයේ පපුවට පහළ කොටස දිහා බලද්දී ඔලුවක් නැති යමක් චලනය වන වාසේ පෙනේ. නැවත පාදයේ ස්පර්ශය මතුවේ. ඇවිදීම තහ උරුවේ. හැරෙන විටදී කැරකෙන වාසේ අමුත්තක් දැනි. එදිනෙදා කටයුතු පිරිසිදු කිරීමේදී සතිය පිහිටන්න උත්සාහ කරයි. පූර්ණ අවදියෙන් යුක්තව වැඩ කිරීම අමාරු බව හිතේ. වෙනදා පහසුවෙන් කරපු ක්‍රියාව දැන් පැටලේ. පුරුද්ද විසින් වැඩි වරහන් තුල අතුගෑම වෙන්න හැරලා බලන් හිඳීම පහසුවක් වේ. වරහන් තුල වෙන කෙනෙක් වාගේ අතරමැද අවස්ථාවවලදී මේ දැන් අතුගාන බව දැනගනි අතුගෑම ඉවර වෙලා ඉදල තියද්දී ඒ තියෙන බවත් අතපය සෝදද්දී සෝදන බවත් දැනගනි ඉදිරි භාවනා කටයුතු සඳහා උපදෙස් පතමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව සහ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි මේ කියන්නේ පරියන්කේදී ලියලා තියෙනවා හිත පිට ගියාම පිටින්ද කොටත් තේරෙනවා ඕනනම් ආපහු ගන්නත් පුළුවන්. මේ විදිහට කරනකොට ඒක හරි මේ ප්‍රීතිය දනවනවා කියල. ඉතින් මේක පොතේ සඳහන් කරලා තියෙන සාරිපුත්‍ර සාංශේ හිත පිට ගියා කියලා පශ්චාත්තාපේ නැති වෙනවා. ඊට පස්සේ තින් ජීවිතේ ඊට පස්සේ පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. පිට යනවා ප්‍රමාදේන කම්පතිටි සති බලං. ප්‍රමාදේ පිට හිත පිට ගියයි කියලා ප්‍රමාද වුණා කියලා කම්ප වෙන්නේ නැහැ. එතකොට එන්නේ එන්නේ එන්නේ අෂ්ටලෝක ධර්මයෙන් කම්පණ වීමේ පළවෙනි පාඩම තේරුම් ගන්න. එතකොට තියෙනවා මේ මිනිස්සු කම්ප වෙනවා හිත හිත වද වදා කල්පනා කර කර අපිට බුදුහාමර ලයිසන් එකක් දීලා තියෙනවා හිත පිට ගියත් කම්ප වෙන්න එපයි කියලා. අන්න ඒක අත්දකපු දවසේ පේනවා බුදුහාමරට කිට්ට වෙනවා. එතකොට සතුට වැඩි වෙනවා. එතකොට කොයි දේ කෙරුවත් මේක ආර්ය පරිශ්‍රණයක් මිසක් අත්තරක් නෑ ඊට පස්සේ. කරන හැම දෙයක්ම හොරතලයක් මිස වැරදි කියන එක ජීවිතේ නැති වෙනවා. ඒ නිසා ඉස්සල්ලාම වෙච්ච වැරද්දට සමාව දීමේ ක්‍රමයේ තේරුම් ගන්නේ ඊට පස්සේ තමන්න තේරෙනවා අපි මේ මෙච්චර ලස්සන ජීවිතයක නෙමෙයි නදකින් අපතන් කියාගෙන නදක මේ සාප කර කර ජීවත් වෙන්නේ. බුද්ධක් සමාව දෙන්න. දිවට පස්සේ මේක නිකන් ඉන්ටර්කූලර් කියනවා වගේ ගමනක් තියෙන. ඒ නිසාක නැවත නැවත අත්දා අත්දා බලන්න අත්දා බලන්න බලන්න තමන්ටමයි වාසිය තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වැලි මළුවේදී මෙන්ම ලනුපැදුරේද සක්මන් කරමින් සක්මන් භාවනාව පිළිබඳව අත්දැකීම් ලබා ගතිමි. වැලි මළුවේදී පාදය පොළවට ස්පර්ශ වන අවස්ථාවට සිත යොදමින් ගමන් කළිමි. සමහර විට පාදය පොළවට ස්පර්ශ වීමේදී එරෙන ගතියද ඇතිවිය. සමහර විට වැඩිපුර වැලි ගොඩ ගැසී ඇති තැන්වලදී පාදය සමසේ පොළව මත ස්පර්ශ නොවිය. ඇතැම් විට පාදයේ ඇඟිලි පුරුක් අතරින් වැලි විසිවීමද සිදුවිය. වැලිවල සීතල ගතියද උණුසුම් ගතියද পায়ට දැනුනි. වැලි මළුවේ ඇතැම් විට කූඹි පේලිද සිටියහ. ඒවා ගැනද අවධානයේ යොමු විය. ලනුපැදුරේ සක්මන් කිරීමේදී වැලි මළුවේ සක්මනට වඩා වෙනසක් දැනුනි. වැලි මළුවේදී සියුම් බවක් තිබුණු අතර ලනුපැදුරේදී ස්පර්ශයේ රළු බවක් දක්නට තිබුණි. මෙම රළු බව ලනුපැදුරු වල අලුත් සහ පරණ බව මත වෙනස් විය. නමුත් ලනුපැදුරේ සක්මනේදී වැලිමලුවේ සක්මනට වඩා සතිය පිහිටුවා ගත හැකි විය. පාද ස්පර්ශ දෙකක් අතර කිසිම සිතුවිල්ලකින් තොරව පියවර 20ක් පමණ ගමන් කිරීමට අදවන විට මට හැකි වී ඇත. කෙසේ උවද භාවනාව ආරම්භයේදී බොහෝ වේලා යනතුරු සිතුවිලි ගලා ඒමද සිදුවේ. කෙසේ වුවද කූඹි නැති මනාව සකසා ඇති වැලිමලුවේ සක්මන් කිරීම වඩාත් ඵලදායී බව සිතී. පර්යංක භාවනාව මම ආනාපාන සති භාවනාව කිරීමට හුරුව තිබුණේ ආයාසයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙනි. ඔබ වහන්සේගෙන් කලින් දිනයක ලැබූ උපදෙස් පරිදි මම එලෙසම භාවනා කිරීමට උත්සාහ ගත්තද එයද වදයක්සේ දැනුනි. එම නිසා පිම්බෙන හැකිලෙන ස්වභාවය බැලුවෙමි. එයද සාර්ථක නොවිය. නමුත් ඊයේ සවස සමූහ භාවනාවේදී මට ආයාසයකින් තොරව ආශ්වාස ප්‍රශ්වාස කිරීමට උත්සාහ කළෙමි. ආශ්වාස ප්‍රශ්වාස වාර 6ක් පමණ ආයාසයකින් තොරව ගැනීමට මට හැකිවිය. ඒ වරින් වරයි අද දින පර්යංක භාවනාවේදී ඊයට වඩා වර්ධනයක් බලාපොරොත්තු වුවද එය ඉටු කර ගැනීමට නොහැකි විය. සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය ඉච්ඡාණුක අනිච්ඡාණුක කියන පේශින් දෙකෙන්ම සිද්ධ වෙනවා. හිතලත් ගන්න පුළුවන් නැතත් ගැලෙනවා. ඉතින් ඒ තියෙද්දිත් ඒක හිතලා ගන්න ගිහිල්ලා කොච්චර කරදර වෙනවද බලන්න. මේ වගේ තමයි ජීවිතේ අපි නැතත් ওই විදිහටම යන්නේ. අපි ඉන්න නිසයි මිනිසුන්ට කරදර. හිතියොත් ඇඟිලි ගන්න. අඩු ගානේ හුස්මටවත් ඇඟිලි නොගහ ඉන්න බැරි බව තේරුම් ගත්තාම පේනවා දැන් දවස් 6ක් ගිහිල්ලත් මේ ඉබේ වෙන හුස්ම දැක ගන්න බෑ. ඉතින් ඒ තරම්ම අපේ හිත මේ සරල දේවල් සංකීර්ණ කරගන්න. ඉතින් ඒ නිසා කොච්චර කාලයක් ඇයිද ස්වභාවයෙන් හුස්ම රටෙන් දිහා බලනින්න කියන්නේ. ගඟ ළඟ ඉඳගෙන ගඟ ගලන දිහා බලපන් කියලා බෑ. ඒකට කකුල දාන්න. ඒකට අත දන් දාපම ගඟ කැළඹෙනවා. ඉතින් කියනවා මම බලනිනකොට ගඟ කැළඹෙනවා. ගඟට පිස්සු නෑ බලනින්නට කැළඹෙන්නේ. ඔය ඇඟිලි දාන එකයි ඇඟිලි ගහන එකයි වෙන්නේ. ඉතින් ඒ නිසා බලන්න අපේ හුස්මටත් උහමනම් අපි ගෙවල් දොරලා ඉනකොට අනුන්ගේ ජීවිතවලට කොච්චර ඇඟිලි ගහන නැද්ද කියලා. මොනම දෙයක්වත් යන්තාලට යන්න දෙන්නේ නැහැ. ඒ හැමතැනම කර්ම රැස් කරගන්න. මේ අනායාසයෙන් යන්න තියෙන දේ නිසා හොඳට බලන්න මේ අනායාසයෙන් කරන දෙයට ආයාස කරන්න හැටි කලබල වෙන්න එපා. ඒක හැම වෙන්න ඇරලා බලාගෙන ඉන්න. ඉබේ වෙන්න තියෙන දේ වෙන්න දෙන්නේ නැතුව මේ ඇඟිලි දාන්න ගිහලා හොට දාන්න ගිහලා අපි මේ කරගන්න උලක්. ඉබේ වෙන්න ගියා නම් තාමත්ම సౌందర్యාත්මකයි වැඩේ. කිසිම දෙයක අඩුවක් නැහැ. inalienable unalloyed. මොනම දෙයක්වත් මාතු දාන්න ඕනෙත් නැහැ. ඒක එහෙම වෙනවා. අපි මේකට අත දාලා මේ අවුල් කරන හැටි. ඒක දැක්කනම් ඒක තමයි අවිද්‍යාව කියන්නේ. මේ ඉබේ සිද්ධ වෙන දෙයට වෙන්න දෙන්නේ නැතුව ඇඟිලි ගහන එක තමයි අවිද්‍යාව කියන්නේ කෙලස් කියන්නේ. ඒක හොඳට දකින්න ලැජ්ජ වෙන්න එපා. පශ්චාත්තාප වෙන්න එපා. හොඳට බලන්න. එතකොට ජීවිතේ ඉතුරු කාලෙවත් මේ වෙන දෙයට වෙන්නදලා ඉන්න කලාව තේරුම් ගන්න පුළුවන්. අතිපූජනීය ගරුතර ස්වාමින් වහන්ස පර්යංකය වාඩි වී සිටින ඉරියව්ව පාදයේ සිට ඉහළටත් හිසේ සිට පහළටත් වාර 5ක් පමණ වේලා වාර 5ක් පමණ බලා සිට බුදුගුණ මෙනෙහි කර ආනාපාන සතිය වඩමි. සිතුවිලි සහ වේදනාද දැනේ. මෙසේ වේදනා සියුම් වී යද්දී අනිත්‍ය වශයෙන් බැලීමි. ආනාපානයේ නාසිකාග්‍රය දක්වා සියුම් වී ගොස් නොදැනී යයි. එවිට කයද සැහැල්ලු වී නොදැනී යයි. වාඩි වී සිටින බවක්ද නොදැනී. එවිට ඇත්තේ සියුම් වූ සිතක් පමණි. සැහැල්ලු වූ වර්ණවත් වූ හිස් තැනිතලාවක හිත පිහිටියා. සේ පෙනී. එහෙත් සෑම පර්යංකයකදීම එසේ නොවේ. සමහර පර්යංකවලදී තෙරපි ගිය මස් ගොඩක් සේද සමහර විටක සිතින් වෙන් වී ගිය මගේ නො වූ අවයව ගොඩක් සේ දිස්වේ. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් අයද සිටිමි. තෙරුවන් සරණයි. ඔය කරගෙන යනකොට මේ වගේ අර ප්‍රියමනාප තමන්ට ඊටාම ඒ කියන්නේ ප්‍රණීත අවස්ථාවල් හම්බ වෙනවා. අනිකරට බලන්න බැරි තරම් හීන අවස්ථාවල්පත් වෙනවා. දෙකම මේ තන්සිද්ධියේ බැලිය යුතු අවස්ථාවල් දෙකක්. එකට ප්‍රියයි එකට අප්‍රියයි ඒක වෙනම කතාවක්. නමුත් භාවනා පැත්තේ නම් දෙකම එකයි. ඒ නිසා ඒ දෙතියෙදි අරක ඉල්ලනවා මේකෙපයි කියන්නේ නැතුව පුළුවන් තරම් මේක යෙදී ගත කරන්න කියනවා යෝගය කියලා. යෝග වෙනවා නම් අපි එන්නේ එන්නේ එන්නේ දෙකම සමහිතින් බාර ගන්න මට්ටමට යන්න ඕනේ. ඒක ඉස්සෙල්ලා හිතලා කරන්න වෙන්නේ. පහු වෙනකොට ඒකට හිත මෝරනකොට අපිට අර කොහොමනා මේක නොවුනා කියලා පශ්චාත්තාවයක් නැහැ. ඒ නිසා මේ දෙකේ එකක්වත් හොඳත් නැහැ නරකත් නැහැ. සමමිත සමසිත පැතිනකම් දිගට කරගෙන යන්න. ගරු ස්වාමින් වහන්සේ මාගේ මූලික කමඨහන ආනාපාන සතියයි. අසුනේ වාඩි වී මම දැන් මෙතන යයි සිතා වාඩි වී සිටිමි. පසුපස පෙදෙස කොට්ටයේ වැදී තිබීමෙන් මම වාඩි වී සිටින බව වටහා ගනිමි. වාඩි වී ටික වේලාවක් ගතවන විටම ආනාපානය සංසිඳී ඇති බව සතියෙන් දකිමි. ඉන්පසුව සිතුවිලි එකක් පසුපස එකක් ගලා එයි. නොඑක් දර්ශනද පෙනී. මේවා දෙස සතියෙන් බලමි. මේවා මම නොවේ. මගේ නොවන බව සතියෙන් දකිමි. මෙම සිතුවිලිද ඇති වී පැවති නැති වී යන අයුරු හොඳින් සතියෙන් දකිමි. සමහර වේලාවට මේ සිතුවිලි ඔස්සේ කතා ගොතමින් යන විට ඉබේම සිත ගෝචර බිමට ආ බව සතියෙන් දකිමි. පැයකට ආසන්න කාලයක් මෙසේ පර්යංකයේ හිඳිමි. මේ මාගේ පර්යංක භාවනාවයි. සක්මනේදී සක්මන નિરાයාසයෙන් සිදුවේ. බොහෝ වේලාවට සිත පිටතට යන්නේ සිතුවිලි හරහාය. ඒ සෑම වේලාවකම සතියෙන් දකිමි. නැවත සිත සක්මනට එන බව පාදයන් පොළවේ ස්පර්ශ වීමෙන් දැනගනිමි. දැන් මෙසේ සිත පිට යන සෑම වාරයක් පාසාම සතියෙන් දැකීම හුදු විනෝදයක් වෙයි. සතියද වෙනසකට භාජනය වෙන බව සතියෙන් දකිමි. සක්මනද පැයකට ආසන්න කාලයක් සිදු කරමි. ගරු ස්වාමින් වහන්සේ ඉදිරියට යාමට උපදේශක් දෙනු සීක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මුස්ලිම් මිනිස්සු ලෝකේ කොහේ පැත්තට ගියත් මක්කම තියෙන දිශාව අල්ලා ගන්නවා. ඒ මුස්ලිම් ලෝකේ දඳහම් කරලා තියෙනවා. ඒ වගේම බුදුජානක සඳහන් හිත හිත විවලට ඵලයන් වේදනාවට ඵලයන් සද්දවලට ඵලයන් හුස්ම තියනවාද කියලා බලන්න මේ පැත්ත දිහා හැරෙන්න. ඇවිදිනවනම් සක්මන දිහාට හැරෙන්න. මුස්ලිම් මිනිස්සු මක්කමට හැරෙනවා වගේ උතුරු කට්ට උතුරට හැරෙන්නා වගේ පොල් ගෙඩියක් වතුර දාපම ලැබු පැත්ත උඩට එන්නා වගේ තමයි කොහේ රත්යදකවත් මේ අරමුණට යන්න ඕන කියලා ඇස් බැල්මේ තියාගෙන ඉන්නවනම් අපි සසරණයි සනාතයි. යන්න ඕන තැන දන්නේ නැත්නම් අසරණයි අනාතයි. සාසනික ආලෝකයක් ලැබිලා නැහැ. ඒ නිසා එක්ක මුස්ලිම් වෙන්න. එහෙම නැත්නම් මූල කර්මස්ථානට යන්න පාර හොයාගන්න. එහෙමනම් ඔන්න අපි අදහන දේ වටිනාකමක් තියෙනවා. එහෙම නැත්නම් කරකොල ඇතියට පස්සේ කොයි ඇතිය දුවයිද දන්නේ නැහැ. ඒ නිසා කරදර කරකොල අතාරින්න අරින්න. නමුත් තමයි හැරෙන්න ඕන දිශාව දන්නවනම් ඒක තමයි ශාසනාලෝකය කියලා කියන්නේ. තිරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව මම ආදුනික යෝගිනියක් වෙමි. මට මුල් දිනවල කෙසේවත් ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල කෙරෙහි සිත පිහිටුවා ගැනීමට නොහැකිව මා අසරණ තත්වයටපත් උනිමි. නමුත් ඊයේ රාත්‍රී ඔබ වහන්සේගේ ධර්මදේශනාවේදී ආනාපාන සති භාවනාව ගැන නිර්වෘල්ව කළ දේශනයට මම ඊටා හොඳින් සවන් දුන්නෙමි. ඉන්පසු ඊයේ රාත්‍රී පර්යංක භාවනාවේදී ඒන් මිදීමට නොහැකි තරමට මගේ සිත හුස්ම කෙරෙහි යොමු විය. සක්මන් භාවනාව මුල් දින සිටම ඊටාම අවධානයෙන් කරගෙන යමි. මට සුදුසු උපදේශක් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මෙකින් බලෙන් ඔබ වහන්සේ පතන බෝධියකින් ඊතා ඉක්මනින්ම නිවන් සුව ලබත්වා. ජානපාන්ට ගියයි කියලා වැටහිච්ච දේ ලියන්න පෑනේ තින්ත ඉවර වෙලාද මන් දන්නේ. එපා කියලා හිතලාද මන් දන්නේ. ආනපනේ ගලවන්න බැරි තරමට හිටියයි කියලා කියනවා. කොහොමද දන්නේ? මොකින්ද ඒක සහතික කරන්නේ? සක්මන් කරනකොටත් මම සක්මන් කරනවා පුරුදු විදියට. ඉතින් කොහොම මොකද ඒකේ මේ සක්මන් කරනකොට ලැබිච්ච අත්දැකීම මොකද්ද? අද මේ වෙනකොට අඩු ගානේ සියවතාවකට වැඩිය හැම කමඨහන් වார்த்தාව කියම කියනවා මේක ලිව්වේ නැත්නම් වැඩක් නැහැ මෝඩියක් නැති බෝතලයක් ආවේ මුද්දරේ නැති ලියුමක් ආවේ ඔළුව නැති මල කඳක් ආවේ මේ වார்த்தා කරනවා නම් මොකක් හරි එකේ වැටහිච්ච දේ ලියන්න ඒක නොලියන ගතිය මාරාවේශයක් ඉතින් අපි මාරපාක්ෂික නම් හිතාම තාම නොලිය ඉන්නවා නමුත් ලියන්න දෙන්නේ නැහැ ඒක තමයි මේකේ තියෙන මෝහ කරන දේ. අන්න ඒකට අදිෂ්ඨාන පූර්වක හිතන්න අඩු ගන්න එක වාක්‍යයක් මේ හුස්ම ආස්වාසි මේ ප්‍රස්වාසි වෙනස ලියන්න. නැත්තම් සක්මන් කරනකොට මේ මම මේ දකුණ කිරිගේ ලියන්න අදිෂ්ඨාන කරගන්න. ඒක මේ සියතරයක් කියනකොටවත් අදිෂ්ඨානට යන්න. මෙහෙම නැත්තම් මේ දවස් ගානට පස්සේ ආනපානෙ හම්බුනා කියලා මොකද්ද වෙලා තියෙන සුගතිය. ඒක ඩිංගිත්තක්වත් ඒක පිළිබඳව අත්දැකීම් ලියන්නේ නැහැ. ඒ මායයට විරුද්ධව අපි හටම් කරනවා. නැත්තම් හැමදාම ආරපාක්ෂිකයි. ආනපන ලැබුණයි කියනවා ආනපන හොඳයි කියනවා මොන විදිහටද වැටුනේ කියන එක ලියන්න වෙන්නේ අන්න ඒකට විරුද්ධව හිත තියලා එක වාක්‍යයක් ලියන්න උත්සාහ කරන්න අපි යන ඊගා ප්‍රශ්නෙට අතිපූජනීය ගරුතර ස්වාමින් වහන්ස හතරවෙනි ධානයේට ගිය පසු විදර්ශනාවට හරවා ගන්නා හැටි පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි පයිකින් කොහොමද දන්නේ Taman හතරෙන් ධ්‍යාන ගියාද කියලා. ඉතල කරන කෙනා මට ආනපානට මම ගියයි කියලා. මම කවදාකවත් බාර ගන්න. ගියා නම් ගියේ මග ලකුණු තියෙන්න ඕන ගියාට පස්සේ වැටහිච්ච දේ කියන්න ඕන. හතරෙන් ධ්‍යාන නෙවෙයි 16 වෙනි ධ්‍යානට ගියත් ප්‍රශ්නයක් නැහැ. කොහොමද දන්නේ? ඒක අනිත් අහන කෙනාට වටහාලා දෙන්න බැරි නම් මේවා නිකන් හිස් වචන. සම්පප්පලාප වලට වැටෙනවා. මේ ධ්‍යාන ලැබුව කෙනෙකුට ඕවා කියලා මටත් පව් හිද්ද වෙයිදන්නේ. <laughs> ඒ උනාට මම නිකන් ෆොක් කාලා පෙබලනවා. පච ලියනකොට සීමාවක් ඇතුළේ ලියන්න. බොරු කියනකොට විනාඩි 5ක් 10ක් රඳන්න කියන. මෙව නැත්තම් සම්පප්පලාව. ඉස්සෙල්ලා ලියපෙක කරඩත් ඔකයි ලියන්න තියෙන මෙයාටත් කියන්න තියෙන එකයි. යමක් නමං ප්‍රකාශ කරනවා නම් ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න. ඒක අනිත් කෙනාට ඒත්තු ගන්න විදිහ ලියන්න නැත්තම් උසාවිය ගණන් ගන්න නැහැ. ඒ නිසා ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපයි කියලා තියෙනවා. බාර ගන්නත් එපයි කියලා තියෙනවා. ඕනේ නම් සාකච්ඡාවට ගන්න තමන් අත්විඳපු එක ලියන්න. කොහොමද දන්නේ තමන් එවැනි ධ්‍යානකට ගියාද නැත්නම් කොහොමද දන්නේ තමන් ආනපාන ගියාද කියලා. ඉතින් මම හිතනවා මෙතනින් අපි සාකච්ඡා නැත කරනවා කියලා ප්‍රශ්න හතරක් තව ඉතුරු වෙනවා. අපි ඒක තියාගෙන ඉන්නවා එහෙට ආරම්භයේට කියවපු ගොනුට දාන්න එපා ඒ ටික. හෙටත් කියවපු වයින් පටන් ගන්නත් එපා. ඒ නිසා ඒ ටික වෙන් කරන්න මේ ප්‍රශ්න හතරක් පස්සට දාන්න වීම ගැන කනගාටු වෙනවා. නමුත් විසි කරන්නේ අපි ඒක අදාළ නම් අපි හෙටට ගන්නවා. අපිට තව තියෙන විනාඩි 45ක් විතර සක්මන් භාවනා කරන්න. අපි විනාඩි 45කින් නැවත රැස් වෙනවා මෙතෙන්ට. තුනට සාමූහික පරියන්ක භාවනාවකට සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි